අත්තිවික්කවේ ආසවා දස්සනා පහතබ්බාත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බාත්ති ආසවා දිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බාත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සියලු ආශ්‍රවයන් දුරු කර ගැනීම පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන උතුම් දේශනාවට අනුව සබ්බාස්ව සූත්‍රයට අනුව එහි තුන්වෙනි කොටස වෙන පටිවේසන පටිසේවනා පහතබ්බා කියන කොටසයි. අපි පසුගිය දින කීපේ සාකච්ඡා කරා විශේෂයෙන් ඊයේ දවසේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිළිබඳ ඉන්ද්‍රිය සංවර නොකර ගැනීම හේතුවෙන් උපදනා වූ යම්කිසි ගැටීමක් යම්කිසි පරිලාහයක් යම් වේදනාවක් වෙනවා නම් ඒක තමයි ආශ්‍රවයාගේ දැනෙන ස්වභාවය. ආශ්‍රවය කියන එක අපි දන්නවා සීනාශ්‍රවයන්න් වහන්සේ කියලා සඳහන් කරලා තියෙනවා. සීනාශ්‍රවයන්න් වහන්සේ කියලා කියන්නේ ආශ්‍රව ඡය කරපු උත්තමයන්න් වහන්සේට. එතකොට ආශ්‍රවය කියලා කියන්නේ අපි තුල ඇති වෙලා තියෙන ආශ්‍රවය කිව්වම කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව අවිද්‍යාශ්‍රවය කියලා සසර යන්න හේතු වෙන අවිද්‍යාව වැඩි වෙන්න හේතු වෙන අපේ චිත්තසංතානගත ධර්මතාවයක් තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒක අපිට දැනෙන්නේ කොහොමද? ඒ දැනෙන ස්වභාවය. අපිට දැනෙන ස්වභාවය. එතකොට අපිට අඳුර ගන්න පුළුවන්. හැම හැඟීමක්ම අපිට එක එක දැනෙන ආදරය දැනෙන එක විදිහකට, තරහ දැනෙන එක විදිහකට, ඊර්ෂ්‍යාව දැනෙන එක විදිහකට, අන්න ඒ වගේ ආශ්‍රවය දැනෙන්නේ කොහොමද? මට ඒ දේ මතක් වෙනකොට මට ඒ දේ නැති වුණොත් එහෙම යම් කිසි දෙයක් මේ ලෝකේ මතක් වෙනකොට ළඟ නැත්තම් ස්ථීරවම නැති වෙන්න යනවා නම් නැත්තම් පරණ තිබ්බ විදිහට නැත්තම් නැත්තම් මේ වෙලාවේ දකින්න නැහැ අහන්න නැහැ විඳින්න නැහැ තව මොහොතකින් දැක ගන්න අවශ්‍යයි කියන හැඟීමෙන් හරි අපහසුාවක් දැනෙනවා නම් අතුලාන්තේ රිදීමක් දැනෙනවා නම් පරිදාහයක් දැනෙනවා නම් ඉවස ගන්න අමාරු ගතියක් දැනෙනවා නම් නැතුව ඉන්න බෑ කියලා අපි කියන්නේ. දැන් අපි ඒ දෙමව්පිය වෙලාවකට කියනවා දරුවෝ ගැන මතක් කරලා මට මේ දරුවව දකින්න නැතුව ඉන්න බෑ. එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. මොකද ඇයි ඉන්න බැරි? මොකද කවුරු හරි ඉඳගට වලින් අයින්නවද? නේද? කවුරු හරි ඇවිල්ලා අනිනවද? ගහනවද? උච්චනවද? නෑ ඇයි දකින්න නැතුව ඉන්න බෑ කියන්නේ. පුච්චනවා තමයි. කොහෙද? సంతానගත පිච්චීමක් දැනෙනවා. ඒ පිච්චීම මේ කායික පිච්චීමටත් වැඩිය අමාරුද නැද්ද? අන්න ඒකින්ද ඒක දරා ගන්න බැරුව තමයි මේ මේ මස් පාර්සලෙත් අරගෙන දුවන්නේ හැමතැනම. නේද? අපිට තියෙනවනේ මස් පාර්සලයක්. ඒකත් අරන් ඉතින් දුවන්නේ මෙන්න මේ ආශ්‍රව සංසිඳවා ගන්න. ඒ මොහොත නැති කරගන්න. මට දකින්න නැතුව ඉන්න බෑ, අහන්න නැතුව ඉන්න බෑ, විඳින්න නැතුව ඉන්න බෑ කියලා මගේ හිතට දැනෙන ඒවා ඒ වහින්ද ඇති වෙන පරිදාහයන් තියෙනවා නම් අන්න ඒ ඇති වෙන පරිලාහය නවත්ව ගැනීම සඳහා මට වේගෙන් ඒව හොයාගෙන යන්න සිද්ධ වෙලා. එහෙමද නැද්ද? නේද? ආන් ඒක තමයි ආශ්‍රව කියන්නේ. සීනස්සයන් වහන්සේ කියන්නේ. උන්වහන්සේට එහෙම ආශ්‍රව නෑ රහතන් වහන්සේට එහෙම ආශ්‍රව නෑ. දැන් ඕක තව තේරුම් ගන්න පුළුවන්. දැන් අම්මා කියලා කියනකොට අම්මව රහතන් වහන්සේට අම්මව මතක් වෙන්නේ නැද්ද? අපිට අම්මව මතක් වෙනකොට බොහෝ විට ලොකු කැමැත්තක් ඇති වෙනවා. දැකීමේ කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ ගතිය රහතන් වහන්සේට නෑ අම්මව මතක් වෙනවා. හරිද? ඒක නොදැකේදී මේ අපහසුාවක් එහෙම මොකක්වත් නැහැ. එතකොට දැන් කීයක්නම් වස්තු හින්දා රත් වෙන දැවෙන නොබලා ඉන්න නොවිද ඉන්න බැරි ඒවා කීයක් විතර තියෙනවද දන්නේ නැහැ දැන්. මේ කාලේ වෙනකොට ආශ්‍රව වශයෙන්. මේ කාලේ වෙනකොට කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. මොකද කියන්නේ? 15 20 කියන්න බැරි තරම් තියෙනවද නැද්ද? ගණන් කරන්න ඒක නේනම් නොබලා ඉන්න නොවිඳ ඉන්න නේද? නොඅසා ඉන්න බැරි දේවල් බොහෝමයක් තියෙනවා ඇතුළටත් වෙනවා. මම මේ අතෙන් අහනවා උපදින වෙලාවක් තිබුණා අපි මේ ලෝකෙට. ආන්ගේ උපදින වෙලාවේ මොනවාද තිබ්බේ? නැතුව බැරි දේවල්. ඉපදිච්ච ළමයාට අම්මා නැති වුණා කියලා ඒ ළමයාට ප්‍රශ්නයක් තියෙනවද? නෑ හැබැයි කිරි ඕනේ නේද කවුරු හරි කිරි අම්මා කෙනෙක් කිරි දුන්නා නම් ඇති තමන්ගේම අම්මා කියලා එකක් නෑ තමන්ගේම අම්මා කිරි දෙන්න ඕනේ කියලා එකක් නෑ කිරි ටිකක් හම්බුනා නම් ඉවරයි නේද ඒ වගේ කිසිම වස්තුවක් ගැන ඉපදිච්ච ගමන් ළමයෙකුට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ නේද එහෙනම් ඉපදුනාට පස්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අපි ඊයේ පෙරේදා කතා කරා ඉපදුනාට පස්සේ වෙච්ච දේ ගැන කතා කරා නේද අම්මගෙන් කිරි ටිකක් පුරා බොනකොට ඔන්න සැප වේදනා ඇති වුණා ආය ඇහෙන් රූප ඒ කියන්නේ ඇහෙන් රූප බලනකොට කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස මේ ඔක්කොම ඉන්ද්‍රියන් වලට සැප වේදනා ලබා දුන්නේ අම්මාය ඊට ටික දවසක් යනකොට දරුවාට අම්මා දැකීමත් ආහාරයක් වගේ ප්‍රියයි අම්මාව දැකීමත් ප්‍රිය උපදවන දෙයක් බවට පත් වුණා. එතකොට ඒ කියන්නේ අම්මව ආශ්‍රවයක් විදිහට හැදුනා. නොදක ඉඳ බැරි ගානට ආවා. ඊට පස්සේ අපි ඊයේ සාකච්ඡා කරා දැන් කවුරු හරි කෙනෙක් කාව හරි කෙනෙක් යම්තම් දැකලා සතුටක් ලැබුණාම ඒ සතුටින් දැන් නැවත හැරි හැරි හැරි හැරි බැලුවොත් බැඳීමක් ඇති වුණොත් අපි කියන්නේ ඒකට බැඳීමක් කියලානේ. ආශ්‍රවයක් ඉපදුනොත් නොදක ඉඳ බැරි ගානට එනවා කියලා. දැන් පින්නත් මේ මෙතන අපි තෝරගන්න දෙයක් තියෙනවා සංවර කර ගැනීම සඳහා අපි බොහෝ දේවල් බැහැර කරා. එතකොට මේකෙදි මේ පටිසේවනා පහතබ්බා කියද්දී එක අපිට වික්ෂුන් වහන්සේ ගැන අපි සාකච්ඡා කරද්දී තාම ප්‍රබලව ඒකේ අවස්ථාව දැනෙනවා. ඒ එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ සඳහා දක්වලා තියෙන දේත් ඒක කොහොමද අපි ගිහි පින්වතුන්ට ඒක ගලපගන්නේ කොහොමද කියලා සාකච්ඡා කර ගැනීම වටිනවා. ඉන්නත්නි කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරාට පස්සේ නුවණැති පුද්ගලයෙකුට ධර්මය ශ්‍රවණය වුණාම ඒ තැනත්තා මොකද කරන්නේ කියලා ඔන්න දීගණිකායදී සූත්‍ර ධර්ම වල තියෙන පැහැදිලිවම ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිළිසිදුවම පරිපූර්ණවම මේ ධර්මයේ ශාසනික භ්‍රමචර්යාය දෙන්න ඕනේ කියලා සියලු ඥාති පරිවර්තයන් භෝගස්කන්ධයන් අයින් කරලා දාලා ලෞකික සැපයන් අයින් කරලා දාලා අයින් වෙනවා. හරි. අන්න එහෙම අයින් වුණාට පස්සේ ඒ සැප අතහැර දමා අයින් වුණාට පස්සේ එතකොට දැන් බලන්න වෙනදා වගේ ගෙදර ගිහිල්ලා නේද? ගේහ නිශ්චිතව gedara තියෙන පංචකාම සම්පත්තියත් එක්ක රැඳෙන්නේ නැහැ. නේද? යාළුවොත් එක්ක ඇවිදින්න යන්නේ නැහැ. චිත්‍රපටි බලන්න යන්නේ නැහැ. නොයේකුත් ආකාර රූපවාහිනී බලන්නේ නැහැ. සින්දු අහන්නේ නැහැ. ඒක කොහේමයි වුණා. නේද? ඒවා හින්දා උපදින ආශ්‍රවයන් එහෙනම් එයාට නැහැ. ඒවා හින්දා උපදින ආශ්‍රවයන් ක්‍රමානුකූලව අඩු වෙනවා. අපි කිව්වේ නේද? ඊයේ මතක් කරේ යාළුවෙක් හිටියා නම් පුංචි කාලේ එයා කාලයක් ආශ්‍රය නොකර ඉන්නකොට එයා හින්දා ඇති වෙන දුක් අයින් වෙනවා. අන්න ඒ වගේ එයා හින්දා ඇති වෙන දුක් අයින් වෙනවා වගේ අපිට මේ ආශ්‍රවයන් ටික ටික ටික ටික අයින් වෙලා යනවා කාලයක් යනකොට. ආශ්‍රය කරන්නේ නැතුව ඉන්නකොට. නමුත් භික්ෂුන් වහන්සේ ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේ නමකටත් අනිවාර්යයෙන්ම ආශ්‍රය නොකර ඉන්න බැරි දේවල් තියෙනවද නැද්ද? මොනවද ඒවා? දායකයෝ. එහෙමද? නෑ දායකයෝ නැතුව ඉන්න පුළුවන්. දායකයෝ නැතුව ඉන්න පුළුවන්. හැබැයි දායකත්වයේ දරන දේවල් නැතුව නම් ඉන්න බැරි වෙනවා. මොනවද? හම්බ කරන්නේ නෑ නේද? එහෙනම් මොනවද උනේ? පින්ඩපාතේ ඕනද නැද්ද? ආ. පින්ඩපාතය දිවෙහි වැදීගෙනම ශරීරයට ශරීරයේ යහපත සඳහා යොදවා ගන්න වෙනවද නැද්ද? පින්ඩපාතයේ දිවේ වදිනකොට රස රස උපදිනවද නැද්ද? නේද? ආයෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක අයින් කරලා බෑ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එහෙමයි තව නොයේකුත් ලෞකික සැපයන් ලබා ගන්න ඒවා නම් අයින් කරලම කැලේටම ආවා කියන්නේ. නමුත් ආහාරය පාවිච්චි කරන්න වෙනවා. චීවර ඕන වෙනවද නැද්ද? ඒ කියන්නේ අඳුම පාවිච්චි කරන්න වෙනවා, චීවරය පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට අවුවෙන් වැස්සෙන් මැසිමතුරුවන්ගෙන් කුලගෙන් නපුරු සත්තුන්ගෙන් බේරෙන්න එන ආසනයක් ඕන වෙනවද නැද්ද? ඒක අයින් කරන්න බෑ. ඊළඟට බෙහෙත් જાති ඕන වෙනවද නැද්ද? ඔය හතරට අමතරව මොකක්වත් අවශ්‍යතාවයක් තියනවද? තියෙන්න පුළුවන්. හැබැයි අවම කරගන්න කෙනාට ඔය හතරෙන් ඉන්න පුළුවන්. ඔය හතර කෙරෙහි ආසාවල් ඇති වෙන්න තියෙන ඉඩ කඩකුත් තියනවද නැද්ද එහෙනම්? අනිත් දේවල් නම් අයින් කරලා බැහැර කරලා තල්ලු කරලා මට එපා කියලා එන්න පුළුවන්. කෑම කෑම එපා කියලා එන්න බෑ ටික දවසකින් මැරෙනවා. ගෙවල් එපා කියලා සේනාසන එපා කියලා ඉන්න බෑ. අවුවේ මැස්සෙන් නේද පීඩා වෙලා මැරෙනවා. එහෙනම් ඒ වගේ බෙහෙත් ඒත් එපා කියලා ඉන්නත් බෑ. එහෙනම් ඔන්න ඔය ටික අපි හොඳට තේරුම් ගන්න වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ඔය වගේ ප්‍රශ්නයක් භික්ෂුන් වහන්සේට තියෙනවා. අන්න ඒ ආසාවන් නූපදින්න නම් හරි මොකද කරන්න ඕන? ආහාරය ගන්නකොට විශේෂයෙන්ම ඒකට විදුණුයි ගන්න ඕනේ. නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාවදේව විමස්ස කායස්ස තිතියා යාපනාය හිංසු පරත්‍යා බ්‍රහ්මචර්යානුගාය ඒ කියන්නේ මේක විනෝදයේ සඳහා නෙවෙයි මේක මදය සඳහා නෙවෙයි මේක මොකටද ආහාර ශරීරයේ පැවැත්ම සඳහා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනන්න උපාදිස්සාමි පුරාණ වේදනා නේද නැති වෙන්නත් අලුත් වේදනා නූපදින්න දැන් ඔකා හිටියොත් බඩෙන් වේදනාවෙන් පටන් ගන්නවා ශාරීරික වේදනාවෙන් පටන් ගන්නවා ඉතින් අන්න එහෙම අන්න ඒක දැනගෙන ඒ දැනීම අනුව ඒ හැඟීමෙන්ම ආහාරය ගන්නවා. ඇත්තටම හිතන්න බලන්න අපේ මේ පින්නත් ඇත්තෝ ආහාරය ගැන තියෙන අදහස මොකක්ද? ආහාරය මොකටද? උදේ ඉඳන් පාන්දර ඉඳන් ලෑස්ති වෙනවා උදේ ආහාරයට. නේද? දවල් ආහාරය ගැන ගොඩාක් දේවල් කල්පනා කරනවා. අද රැයට මොනවද රැයට මොනවද කියලා කල්පනා කරනවා. ඒවට නොයේකුත් ආකාරයේ නේද විචූර්ණ දේවල් එකතු කරගන්නවා. සමහර වෙලාවට ඒවා ඒවා ශරීරයේ පැවැත්මට නෙවෙයි ශරීරය පවත්ව ගන්න නෙවෙයි ශරීරය නවත්ත ගන්න හේතු වෙන ඒවත් ආහාරයට ගන්නවා මොකක්ද කියලා. ඒ කියන්නේ අගුණ දේවල් අගුණ දේවල් අගුණයි කියලා දැනගෙන හොඳටම අගුණයි කියලා දැනගෙන රසයි කියලා කනවද නැද්ද? නේද? සමහර ඇත්තන්ට හොඳටම යම්ම් රෝග හැදිලා කෑවොත් මේවා කෑවොත් ටික දවසක් මැරෙනවා කියලා කියනවා. ගානන්න. නේද? ඇයි ඒ නොකා ඉන්න බැරි වේගය නොකා ඉන්න බැරි වේගය. ඔක මම බොහෝ වතාවකට කියනවා. කිව්වට කට්ටිය ඔක තේරුම් ගන්නේ නැහැ. හරිද? ඔක ලොකු ආශ්‍රව ධර්මයක්. ඔක പ്രേතෙක් කියලා භූතෙක් කියලා මලයක් කියලා උපදින්න දින ඉඩ කලක් තියෙන ආශ්‍රව ධර්මයක්. හරිද? තමන් කැමති ආහාරයක් දැක්කහම මේ ශරීරය ඉන්නත් මේ එතෙන්ට ඇදිලා යන්නේ ඇයි නොකා ඉන්න බැරි ඇයි කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඇයි මට නොකා ඉන්න බැරි? මෙහෙම මේ ආහාරය දැක්කහම බලන්න මං අර කිව්ව එක වෙන්නේ නැද්ද කියලා? දැන් ආහාරය දකින්නවා. ආහාරය දැක්කහම මට දැන් මේ වෙලාවේ ඒක මේ කියන්නේ ශාරීරික පැවැත්මක් සඳහා අවශ්‍යතාවයක් නැහැ. නමුත් මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන දේ. අපි හිතමු දැන් කේක් කෑල්ලක් කියලා. හරි. මම කැමති කෑමක් කේක් කෑල්ලක්. දැන් දැන් මොකද කරන්නේ? මෙතනින් මේක තියෙනවා. මට දැන් අවශ්‍යතාවය නැහැ. මොකද මම උදේ හොඳට කාලා ඉන්නේ. ප්‍රමාණවත් තරමට කාලා ඉන්නේ. අන්න බලන්න මගේ ඇතුලෙන් එන දරන්න බැරි තරම් දරා ගන්න බැරි තරම් අපහසුතාවයක් එනවා. පුංචි ළමයෙක් ගැන ගත්තොත් මේක ප්‍රකටයි. මේ එන අපහසුතාවය. දරුවෙකුට චොක්ලට් කැමති කන්න කැමති දරුවෙකුට චොක්ලට් කෑල්ලක් පෙන්නලා අහකට ගත්තොත් මොන වේද දෙන්නේ නැතුව. දැකලා තියෙන දේ ළමයි අඬනවා. ඇයි අඬන්නේ? ඕනේ කියලා අඬනවා. අඬන්නේ ඇයි රිදෙන හින්දා? ඉන්න බැරි හින්දා. නේද? හ්ම් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ලෑස්ති වෙනකොටත් ළමයි අඬනවා. නේද? ඒක මොකද රිදෙන හින්දා. නිකන් අඬන්නේ රිදෙන්නේ නැත්නම් අඬන්නේ නැහැ. එහෙනම් මෙයාගේ කොහේ රිදෙනවා? ඒකයි මෙයා අඬන්නේ. චොක්ලට් කෑල්ල පෙන්නලා අහ කරගත්තාම එයාගේ රිදෙනවා. එයාට ඉන්න බෑ. නේද? එයාට ඉන්න බෑ. එයාගේ හිත අධික වේදනාවක් ඇති කරනවා, පරිදාහයක් ඇති කරනවා, දරන්න බැරි තරම් නේද? එතකොට මොකද වෙන්නේ? එයා කෑ ගහනවා මට ඉන්න බෑ. නේද? එහෙම කෑ ගහනවා. නේද? මට ඉක්මනට චොක්ලට් කෑල්ලක් දෙන්න, ඉක්මනට දෙන්න. දැන් සමහර එහෙම කෑ ගහනවා. ඉක්මනට දෙන්න, ඉක්මනට දෙන්න, ඉක්මනට දෙන්න. මොකද මේ ඉන්න බැරුව. එහෙනම් අන්න ආශ්‍රවයේ හැටි. දැන් පොඩි ළමයින්ට විතරද? පොඩි ළමයින්ට විතරද ඒක තියෙන්නේ? ඈ ලොකු ළමයින්ටත් එහෙම තමයි. දැන් ඒකට ඇඬුවේ නැති වුණාට මොකද වෙන්නේ? අන්නර කේක් කැල්ල දැක්කහම අර අතුලාන්ත රිදීම හින්දා මොකද වෙන්නේ? මේ අත තමන්ගේ පාලනයකින් තොරවම එතෙන්ට යනවා. පාලනයකින් තොරවම ගිහිල්ලා මොකද වෙන්නේ? නේද? අල්ල ගන්නවා. අල්ලගෙන මොකද වෙන්නේ? නේද? එපා කියද්දි බෑ කියද්දි මේක මෙහෙට එනවා. නේද? ඇවිල්ලා මොකද වෙන්නේ? කට ඇතුළට යනවා. කපනවා. ගිලිනවා. එතකම්ම පාලනය කරගන්න බෑ. ඒ මොකද එහෙම නෙකරුවා නම් රිදෙනවා. හරියට ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මේ වැඩේ කරලා අපහු ගියා වගේ මේක सिद्ध කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකට ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙල අරගෙන යන්න ඕනේ. මං අහනවා කේක් කණ්ඩ කණ්ඩ කණ්ඩ කණ්ඩ කැමැත්තෙන් කේක් වලට තියෙන ආසාව අඩු වෙනවාද වැඩි වෙනවද? වැඩි වෙනවා. නේද? ඒ මොහොතට නම් ඒ මොහොතට ඇති වෙනවා. හැබැයි ඒ ගැන තියෙන ආසාව ඕනම දෙයක් එහෙමද නැද්ද? එහෙනම් නිවැරදිව මෙනෙහි කරලා ආහාරය ගත්තේ නැත්නම් වික්ෂුන් වහන්සේට තමන්ගේ අරමුණට යන්න බැරි වෙනවද නැද්ද? නේද? තමන්ගේ අරමුණට යන්න බැරි වෙනවා. තමන්ගේ අරමුණට යන්න බැරි වෙනවා. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ සිව්පසය ඇයි සිව්පසය කියලා හතරක් වෙන් වුනේ කියලා. සිව්පසය ප්‍රත්‍යක්ෂා කළ යුතු බව බුදුරජාන් වහන්සේ දේශනා කරේයි. පින්වත්නි මේ ලෝකෙට ඇහිවිලා අපිට වෙච්ච අපරාධය තමයි ඔන්න ඕක. මොකද එක එක දේවල් කෙරෙහි එක එක වස්තුන් කෙරෙහි ආසාව ඉපදුනා. මං කල ඉපදිනකොට මොකවත් තිබ්බේ නැහැ කියලා. එතකොට දැන් මේ ඔක්කොම අයින් කරපු කෙනාට ඔක්කොම අයින් කරපු කෙනාට ඉපදිච්ච ළමයා ගැන පොඩ්ඩක් හිතන්න. ඉපදිච්ච ළමයට ජීවත් වෙන්න නැතුව බැරි හතරක් තියෙනවා. හරි. මොනවද ජීවත් වෙන්න නැතුව බැරි හතර? ඇත්තටම යාර කෑම නැතුව බෑ. කිරි ඕනේ. ඊළඟට යා රෙදි කැලකින් වහන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් ඇස්සන්ගේ මදුරුවන්ගෙන් සීතයෙන් උෂ්ණයෙන් බේරන්න බෑ. ඊළඟට වහලයක් යටින් තියන්න ඕන. නේද? එතකොට මේ වහන රෙදි කෑල්ල අනිවාර්යයෙන්ම රෝස පාට එකක් වෙන්න ඕනේ. ගැහැණු ළමයෙක් නම් නිල් පාට එකක් වෙන්න ඕනේ. නැත්නම් ඒ ළමයා අඬනවද? ආ නෑ. එහෙනම් ප්‍රශ්නයක්. හැබැයි පිරිසිදු වෙන්න ඕනේ. නේද? නැත්නම් එයාට හානි වෙන්න නම් පිරිසිදු රෙදි කෑල්ලකින් වහන්න ඕනේ. එතකොට දරුවා ලැබුණාට පස්සේ එක්කන් එන ගෙදර විලාසිතාවක් විදිහට තියෙන්න ඕනේ. ටයිල් අල්ලලා තියෙන්න ඕනේ. ලොකුවට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමයා අඬනවද? ආ ළමයාට එහෙම ප්‍රශ්නයක් ඈ ළමයාට සීතයෙන් උස්නෙන් අවුවෙන් වැස්සෙන් බේරෙන්න තිබ්බනම් ඇති. ඊළඟට බෙහෙත් හෙත් ඕන. ඔච්චර නේද ඕන? මං අහනවා කෙනෙකුට මුළු ජීවිතේම ගෙවන්නත් ඔය හතර සම්පූර්ණයෙන් තිරණම් මදිද? මදිද? ආහාර තියනවා නම් ඇඳුමක් තියනවා නම් ගෙයක් තියනවා නම් බෙහෙත් හේත් තියෙනවා. ආහාර තියෙනවා නම් ඇඳුමක් තියෙනවා නම් ගෙයක් තියෙනවා නම් බෙහෙත් හේත් තියෙනවා නම් ඇති නේද ජීවත් වෙන්න වෙන මොනවද ඕනද බලන්න. එතකොට අන්න ඒ ටිකට වැඩිය යමක් අවශ්‍ය වෙලා තියෙන අපෙන් අපි බොහෝ පරිදාහයන් උපදවා ගැනීම නිසා ඊට වැඩි දේවල් වගේක් අපිට නැතුව බැරි වෙලා තියෙනවා. දැන් අද කාලේ වෙනකොට දුරකථනයක් නම් නැතුවම බෑ. දුරකථනයක් නැතුව බෑ. වාහනයක් නැතුව බෑ. ඊට ගේ නම් ගේ තියෙන්න ඕන ක්‍රමයක් තියෙන්න ඕනේ. නේද? ඊළඟට ඇඳුම් ඇඳුම් මොකටද? නේද? ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම විලාසිතාවල. මේ ශරීරය උලුප්පලා පෙන්වන්න ඉතින් මේ ශරීරය අන් අයගේ අවධානය ඇති කරවන්න ඇඳුම් පාවිච්චි කරන්නේ. ඇඳුමේ. ඉතින් මේ වගේ මේ බොහෝ දේවල් නැතුව බැරි වෙලා තියෙනවා පින්නත් මේ බොහෝ දේවල් නැතුව බැරි ඒවායින් බුදුරජාණන් වහන්සේ මොකද කරේ? තමන්ගේ මහා සංඝරත්නය අර හැම දෙයකින්ම අයින් කරලා ඉතිරි වෙච්ච හතර ගැනත් තියෙන ආසාව අයින් කරන්න මේක ප්‍රත්‍යක්ෂා කරන්න කියලා ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ ඒවා භාවිතා කරන්නේ මොකටද කියලා දැනගෙනම සිහියෙන්ම උවමනාවෙන්ම භාවිතා කිරීමයි අවශ්‍යතාවයට විතරයි ජීවිතේ අපි ගෙවන්නේ ඇත්තටම අවශ්‍යතාවයට අවශ්‍ය දේ පාවිච්චි කරන්න විතරයි නම් අපේ වැඩ කොච්චර අඩු වෙනවද කියලා බලන්න. හ්ම් මොකද මේ නොයේකුත් තැන් තැන්වල වැටෙන වැටෙන තැන්වල පින්නන්නේ අපිට ආශ්‍රව උපදිනවා. මම එක දවසක් කිව්වා අර ඊයේ පෙරදත් කිව්වා මේ විලිකොක්ක වගේ කියලා මේ මේ මේ ඇහැ කරන ආශ්‍රය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කොටස් ග්‍රහණය කරගන්නකොට හරියට ඒවත් එක්ක ඒවත් එක්ක තදබල ප්‍රශ්න වගේක් එනවා. ඉතින් එතකොට ඒක හරිය නිකන් බිලිකොක්කේ වැටුණා වගේ. මේකින් දා අන්න ඒ පැටලීම අයින් කරගන්න හැම වෙලේම ඉන්ද්‍රිය සංවර කරගත්ත අපි. අපි ඒ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවර කරගත්තා කියලා. ඉන්ද්‍රිය සංවර කරගත්තට මේ හතර නැතුවම බැරි වෙනවා. ඒකින් දා මේ හතර ගැන තියෙන ආසාවන් අයින්කරන්ද මේවා සිහියෙන් දැනගෙන නුවණින් දැනගෙන පාවිච්චි කරන්නය කියලා දේශනා කරා. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. අද නුවණින් දැනගෙන නුවණින් දැනගෙන චීවරය පාවිච්චි කරනවා. නුවණින් දැනගෙන පිණ්ඩපාතය පාවිච්චි කරනවා. ඒ වගේ. එතකොට දැන් තේරෙනවද මෙතන මේ පැත්තෙන් තවත් එක දුර්වලතාවයක් අයින් කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. හැමදේම දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කතා කරමු. ඔකට තියෙනවා පුත්‍ර මාංශ උපමාව කියලා එකක්. ඒක උපමාවක්. හරි. එක අම්මෙකුයි තාත්තෙකුයි යනවා කාන්තාරයක. කාන්තාරයක යනකොට අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා. මේ කට්ටිය අරගෙන ගියේ කෑම ඔක්කොම ඉවර වෙනවා පාර වැරදිලා. දැන් තුන් දෙනාම මැරෙන බව දන්නවා. දැන් තුන් දෙනා අම්මයි තාත්තයි කතා වෙනවා අපි තුන් දෙනාගෙන් දෙන්නේ බේරෙමු එක්කෙනෙක් මැරෙමු. එක්කෙනෙක් මැරුණොත් එයාගේ ශරීරය අනිත් අනිත් පැත්තට ආහාරයට ගන්න පුළුවන්. හරිද? එතකොට එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් තුන් දෙනා මැරෙනාට වැඩිය එහෙම හරි කරන එක හොඳයි. දැන් කවුද මැරෙන්නේ? දැන් අන්තිම තීරණය කරනවා ළමයා කියලා. මේක තීරණය කරාට ඒක යාළුවා යාට කරගන්න කරගන්න බැරි වෙනවා. අම්මා යවනවා තාත්තා ළඟට තාත්තා යවනවා අම්මා ළඟට අම්මා යවනවා තාත්තා ළඟට තාත්තා යවනවා අම්මා ළඟට මෙහෙම කර කර ඉන්නකොට මොකද වෙන්නේ අර කාන්තාරයේ තියෙන උෂ්ණත්වය හින්දා මේ ළමයා මැරෙනවා දැන් මේ දෙන්නට ආහාරයක් තියෙනවා. මේ ආහාරය ගන්න මේ ආහාරය ගැනීමේදී පිරිසිදුවම කිජුකමකින් කෑදරකමකින් එහෙම ගනින්ද? නෑ. පැහැදිලිවම අරමුණ මොකද්ද? ජීවිතය ජීවිතේ පවත්වා ගන්න විතරයි කියලා. ආන් ඒ වගේ හැඟීමකින් අපි ගන්න ආහාරය ගන්න පුරුදු වෙන්න වෙනවා. නැත්නම් ඒ ආහාරය කෙරෙහි ආසාවන් උපදිනවා. පින්වත්නි අපිට මේ ලෝකෙට ඇවිල්ලා ආසාවන් උපදින එක අයින් කරගන්න අපි දැනගෙන වැඩ කරන්න ඕනේ. ආසාවන් ඉපදින්න ඉපදින්න ඉපදින්න මේ හැම ආසාවම හින්දා මොකද වෙන්නේ? ලොකු පීඩිත තත්යකටපත් වෙන්න වෙනවද නැද්ද? ඒකින්දයි ඊයේ දවසේ අපි කතා කරේ ඉන්ද්‍රිය සංවර කරගන්නය කියලා. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න පුද්ගලයාට බොහොම අපහසු හතරක් තමයි මේ සිව්පසය කියලා කියන්නේ. අන්න ඒ හතර විමස විමසා නුවණින් විමස විමසා භාවිතා කරන කෙනෙකුට ඒවා පිළිබඳ ආසාවන් උපදින්නේ නැහැ. ආහාරය කියලා ගන්න නැවත වතාවක් බලන්න ආහාරයෙන් උපදින යම්කිසි සැපයක් තියෙනවා නම් කොයි වෙලාවටද තියෙන්නේ? ඒ ආහාරය මේ දිවෙන් ඇතුළට දාගෙන නැත්නම් මේ කටෙන් ඇතුළට දාලා දිවේ වැදුනට පස්සේ ඒ දිව දිවේ දිය වෙලා වැක්කිරෙනකොට මෙන්න මේ ජීවහා ප්‍රසාදයේ මේ ආහාරය ගැටෙනකොට ඇතිවන්නා වූ සැප වේදනාවක් තියෙනවා පොඩ්ඩක් පල්ලෙහාට ගිය ගමන් මොකද වෙන්නේ ඒක ඉවරයිද නැද්ද අන්න ඒ පුංචි කාලෙට නේද අපි මේකට අහුවෙලා ඉන්නේ ඊට පස්සේ මේ පාර යනකොට බලන්න අපේ මේ ශරීරයට වෙන දේ අයියෝ අපිට තේරෙන්නේ නැහැ අපිට වෙලා තියෙන දේ මොකද්ද කෑමක් දකින්නකොට මොකද වෙන්නේ නේද කෑමක් දකින්නකොට මේ ඉවස ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ආශ්‍රවය කියන්නේ. ඉතින් අන්න ඒක නැතුව ජීවත් වෙන්නයි අපි වරුදු පුහුණු කරන්න ඕනේ. නැත්නම් අපිට මේ කමන්නේ දකින්නකොටනේ මනස ඉතින් ඉන්නකෝ ඒක මොනවද රූප දකින්නකොට සද්ද ඇහෙනකොට ගන්ධ රස ස්පර්ශයන් ලැබෙනකොට මාව පිච්චෙනවා දැවෙනවා වගේ ආශ්‍රව උපදින ඉඳ මං ගියක් ඇතුළට වෙලා ඉන්නවා. එහෙමත් පුළුවන් නේ. කැමති ආහාරයක් දකිනකොට විතරද අපිට පුදුම ප්‍රශ්නයක් තියෙනවා. ඒක විතක ළඟ නැති වුණාට මතක් වෙනවද නැද්ද? ආ එහෙනම් තනියම මතක් වෙලා මෙන්න තනියම. නේද? මතක් වෙලා තනියම නේද? පිචි පිචි ඉන්නවා. ආහාරයක් විතර නෙවෙයි කැමති ඕනම දෙයක් එහෙමයි. කැමති කෙනාව දැකීමේ දැකීමේ ආසාව තියෙනවා. එයා නැතුවත් පීඩාවකටපත් වෙනවා. මේ දකින්නකොට විතරක් නෙවෙයි නැතුවත් එයාව අරමුණු වෙනවා. අරමුණු වෙලා මාව නිකන් තනියම පිච්චෙන ක්‍රමයක් තියෙනවා මගේ ළඟ. එහෙනම් මේකෙන් අයින් වීම සඳහා මම ඒවා නුවණින් දැනගෙන භාවිතා කරන්න ඕනේ. නුවණින් දැනගෙන භාවිතා කරන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි දැන් අපි මේ සාකච්ඡා කරගන්න වෙන්නේ. ඒක එතකොට වික්ෂුන් වහන්සේට මේ කාරණා හතරක් නම් තියෙනවා. ඒ කාරණා හතර උන්වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරලා අතුලාන්ත ආසාවන් නූපදින විදිහට චීවරය ගැන ආසාවක් නූපදින විදිහට සේනාසනය ගැන ආසාවක් නූපදින විදිහට සේනාසනය ගැන කොහොමද තියෙන්න ඕන අදහස? කුලී නිවසක් වාගේ කියලා. මේ ඇත්තෝ කවුරු හරි කුලී නිවසක් ගත්තාම ඒකේ තියෙනවද නැද්ද අනිවාර්ය කොටම ඒ කුලී නිවසේ ආපහු බාර දෙන්න ඕනේ කියලා එකක් තියෙනවද නැද්ද? ආභාර දෙන්න ඕන. ඒ අයිතිකාරයෝ කඩලා බිඳලා දාලා තිබ්බොත් මොකද කරන්නේ? අපි කඩලා දාලා තිබ්බොත්. බාර දෙන්න ඉස්සෙල්ලා එනවා. ඇවිල්ලා බලනවා. බලලා මොකද කියන්නේ? හරිම ඇඩ්වාන්ස් එකක් කරන්න තියෙන්නේ. ඒකෙන් කපා ගන්නවද නේද? ඒකෙන් කපාගෙන දෙන්නේ නේද? ඒ වගේ සංඝයා වහන්සේ යම් කිසි සේනාසනයක් පාවිච්චි කරනවා නම් ඒකට ඊළඟට එන්න ඉන්න ඒක කොහෙන් ඇඳින්න කෙනෙක්ද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ආන්ගේ සිහිය හැම වෙලේම තියෙනවනේ මේක මගේ නෙවෙයි. මගේ නෙවෙයි මේකට ඊළඟට එන්න ඉන්න කෙනා කෙනෙක් ඉන්නවා. එහෙනම් මේක මොකද්ද? කුලියට ඉන්න නිවසක් වගේ කියන හැඟීම හැම වෙලේම තියෙනවනේ සේනාසනේ පාවිච්චි කරද්දී. මේක මට අයිති එකක් නෙමෙයි මේක මට අයිති විදිහට නේද මට අයිති විදිහට කටයුතු කරන්න බෑ කියලා මේ කුලී නිවසවල් විකුණන්න එහෙම පුළුවන්ද? කුලියට ගත්තේ නිවසේ වත්ත විකුණලා දානවා වෙන්න බලනකොට. නේද? විකුණන්න බැරි කොට 99 අවුරුද්දකට බදු දෙන මේ කුලියට දුන්න නිවස බදු දෙන්න එහෙම පුළුවන්ද? බෑ. සාංගික කියන්නේ පින්නන්නේ පොදු දේ. හරිද? එතකොට අන්න ඒ පොදු දේවල් කෙනෙකුට తాවකාලිකව එතෙන්ට ආපු කෙනෙකුට බදු දෙන්න බෑ. අපේ ඇත්තෝ තායතින් මොකද නේද? බෞද්ධයාගේ සංකල්ප හදාගන්න ඕනේ දෙපැත්තකින් හදාගන්න ඕනේ කියලා. දෙපැත්තකින් හදාගත්තාම එක පැත්තකට වැරද්දක් කරන්න බෑ. ඉඳලාමත් විසුණු වහන්සේලා බිහි වෙනවා තමයි. නේද? ඒක පෞද්ගලික පරිහරණයකට ලක් කරගන්න හදන කට්ටියක් බිහි වෙනවා. හරි? පන්සල රාම මං හිතන්නේ සමහර පන්සල් වල මම දැක්කා දැකලා තියෙනවා ගලක් තියෙන එළියට එනකොට කකුල් දෙක පිහගෙන එන්න වැලි ගැටයක්වත් එළියට එන්නේ නැති වෙනවා. ඒ තරම් සාංගික දෙයට බයයි. සංඝයාට කෙනෙකුට දෙන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. අංග සම්මුතිය. බැරි දේවල් වගේකුත් තියෙනවා. ඔය ඇඳ පුටු ආදියවත් අඩුම ගානේ දෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. අපේ මොකද වෙලා තියෙන්නේ සමහර වෙලාවට සංඝයාත් ඒලා ඒ වැඩේ බ්ලාස්ට් වෙනවා විතර නෙවෙයි. කල්ලමරේ කියන්නේ. නේද? අන්න ඒ වගේ තමයි. ඒ මොකද දැනගන්නවා මෙයා ලෑස්ති දෙන්න තමයි කියලා සමහර ඇත්තෝ දිමින් සරේ කිට්ටු කරනවා. කිට්ටු කරලා මොකද කරන්නේ? අර සංඝයා වහන්සේගෙන් ගන්න පුළුවන් දේවල් අර ගන්නවා, පොළඹෝලා ගන්නවා, පන්සලේ තියෙන දේවල් ගන්නවා. ඒකටම ලෑස්තිලා ඉන්න මහා ලැජ්ජා නැති පිරිසක් ඉන්නවා. පන්සලේ තියෙන දේ උස්සගෙන යන ස්වභාවයක් කොයි වෙලාවද මොනවා හරි ලැබෙන්නේ කියලා ඒකට අරක් ගත කට්ටියකුත් ඉන්නවා. ඉතින් හරියට පව කරගන්නවා කට්ටිය. ගොඩාක් පව කරගන්නවා. මේ අතම හිතලා බලන්න අපි කොතර ප්‍රවේශමෙන්ද මේ නේද දානයක් එහෙම දෙන්නේ. මොන හරි පූජා කරන්න කොතර හැංගීමකින්ද? නේද? කොතර දුකෙන් හම්බ කරපු දේවල් වලින්ද යමක් පූජා කරන්නේ. ඉතින් අපි මේවා තරහට කියනව නෙවෙයි මේ වගේ පව් කරගන්න එපා. ඇයි මේ වගේ පව් කරගන්න එපා කියන්නේ? දේවල් ඉවර කරන්න පුළුවන් ඒවා නෙවෙයි ඒ වෙලාවට යම්කිසි ලාභයක් ලැබෙනවා තමයි. නේද? නමුත් දේවල් ඉවර කරගන්න පුළුවන් කමක් නැහැ. ලේසි නෑ ලොකු දුකක් විඳින්න අන්තිමට දුක් විඳින්න ගත්තාම ඒකින්ද මේවා අපි කතා කරන්න ඕන මතක් කරලා දෙන්න ඕනේ. මේ පාවිච්චි කරන දේ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. හරිද මේවා මගේ දේවල් කියලා පාවිච්චි කරන්න අපිට බෑ. ඉතින් ඒක ඒ කොටස වගේම දැන් මේ විචුන් වහන්සේ ගැන ඔය හතර දේශනා කරා දැන් අපි මේක අපේ අපේ පෞද්ගලික ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද කරන්න කියලා කතා කරන්න වෙනවා. මේ ප්‍රත්‍යවේක්ෂාව ආහාර ප්‍රත්‍යවේක්ෂාව ගැන ඉස්සෙල්ලා කතා කරමු. ඒක ටිකක් වැඩිම ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් නේ. වික්ෂුන් වහන්සේට විතරද? මේක සීලයක් නෙවෙයි. ඉන්නත්දි මතක තියාගන්න අපේ මේ පින්වත් පිරිසත් තමන් ගන්න ආහාරය දැනගෙන ගන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? ඇයි? නැත්තම් ඒකෙහි දැඩි ආසාවක් උපදිනවා. අල්පේච්ඡ ආහාර රටාවකට පුරුදු වෙන්න ඕනේ. ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා. ආහාරය ක්‍රමානුකූල කරගන්න අපිට ගොඩාක් අපහසුයි. හරිද? ගොඩක් අපහසුයි. ඒ තමයි ඒකෙන් මැනගන්න තමන්ගේ තියෙන ආසාව. ආහාරය ගැන තමන් ඉතාමත්ම මධ්‍යස්ථ ප්‍රතිපදාවකට එන්න. ගෙවල් වල හරියට අපි නාස්ති කරනවා. විහාරස්ථාන වලත් නාස්ති කරනවා. ඒ දානේ දානේ බෙදා ගන්න ගියාම කොහොමද අපේ අත්ත? දානි බෙදා ගන්න ගියාම කොහමද? මේ සිල් ගත්ත දවසට එහෙම. ලංකාවේ සිල් දවසේ බෙදාගෙන කණ්ඩ බැරුව අයින් කරන ආහාර ටික පැහැදිලිවම ලොකු ජාතික අපරාධයක්. හරි. බුදුරජාණන් වහන්සේ කොහොමද තමන්ගේ ආහාරය බෙදා ගන්න කියලා දේශනා කරලා තියෙන්නේ? වළඳන්න කියලා දේශනා කරලා තියෙන්නේ කොහොමද? තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය පිටක් දෙකක් අඩුවෙන්. එහෙනම් මම මේ අතන්ට මතක් කරන්නේ හැමදාම නිවසේදී හෝ කොහේ හරි තැනකදී බෙදා ගන්නකොට ඉතුරු කරන්නේ නැති වෙන්න බෙදා ගන්න. හරිද? ඉතුරු කරන්නේ නැති වෙන්න ඉතුරු වෙන්නේ නැති වෙන්න බෙදා ගන්න. මට මගේ ආචාර්යවරු උගන්ලා තිනවා කරපිංචා කොලයක්වත් පාත්‍රය ඉතුරු කරන්න එපා. ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරක් බෙදා ගන්න. පාත්‍රාවෙන් කිසි දෙයක් අහකට දාන්න බෙදා ගන්න එපා කියලා. ප්‍රමාණවත් තරමට ගන්න. ඒක හොඳ ඉවසීමක්. නේද? නාස්ති අවම කිරීමක්. මේ ලෝකේ කී දෙනෙක් නම් ඉන්නවද? බඩගින්නේ? ඒක ජාතික ධනය. ජාති තමන් හරි හම්බ කරගත්ත එක වෙනම වැඩක්. හරි හම්බ කරගත්ත එකේ තියෙන මොනවද? ජාතික නිෂ්පාදනය. මේකින්ද ඒක එක දෙයක් විතරයි අවධානය යොමු කළ යුතු වෙනනේ හැම දෙයක්ම. ඇඳුම් පැළඳුම් දැන් මේ කතාව කියනකොට කාට හරි පොඩ්ඩක් මේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් හාමුදුරුවෝ කියන්නේ ඉතින් මගුල් ගෙදර යනකොට සුදු ඇඳුම් ඇඳලා යන්න කියලාද? සුදු ඇඳුම කියන එක නෙමෙයි මේ කියන්නේ. පටිසංකා යෝනිසෝ. නුවණින් දැක භාවිතා කරන්ද මොකක්ද මේ ඇඳුම මොකටද? දැන් ස්වාමීන් වහන්සේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂ කරන්න ඕන ටික වෙනමම පිළිවෙලටම තියෙනවා නිවන්ම අරමුණු කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා. කිසිම දෙයකට ආසාවක් නූපදින්නේ මේ අතෝ තමන්ගේ ඇඳුම ඇඳුම මොකටද? දැන් මඟුල් ගෙදරකට යන ලස්සනට ඇඳුමක් හදාගන්නවා. හදාගත්තාම තමන්ගේ හැඟීමක් තියෙනවා. ප්‍රත්‍යක්ෂාව තියෙන්නේ ඔය වචන ටිකේ නෙවෙයි හැඟීමක් විදිහට මේක මගේ මේ ශරීරය වැඩිම ශරීරය උලුප්පා පෙන්වීම සඳහා නෙවෙයි මේ තැනට සුදුසු විදිහට මම අඳින්න ඕනේ කියලා. හරිද? සමහර වයසක යන ඇත්තන්ට වයසට ගියාම හෝ අකලට හෝ කෙස් පැහෙනවා. අපි හිතමු මේ තැනැත්තා හෝ තැනැත්තිය යම්කිසි වැදගත් රස්සාවක් කරන මිනිස්සුත් එක්ක ගැටෙන රස්සාවක් කරන කෙනෙක්. අපි හිතමු පිළිගැනීමේ නිලධාරියෙක් කියලා. මේ තැනැත්තා හෝ තැනැත්තිය එන අයට ප්‍රියව ඉන්න ඕනද නැද්ද? එහෙනම් එයා මොකද කරන්න ඕන? කොණ්ඩේ කරු කරන්න ඕනේ. මූණේ මොන හරි ලාටු ටිකක් ගාගෙන කැත වහගෙන යන්න ඕනේ. හැබැයි ඒ ගානකොට මොකක්ද තියෙනවද තියෙනවද අදහස? මේ කැත වැසීම සඳහා නැත්නම් මේක ගන්න ඕනේ නේද? කැත වැසීම සඳහා එතන සුවඳ විලවුන් ගන්න ඕන මොකද්ද තියෙන්න ඕන අදහස? මේ ගඳ නැති කිරීම සඳහා මේ ශරීරයේ ගඳයි පැහැදිලිවම නේද? මේ ගඳ අවම කරගන්න අනිත් අයට හානි වෙන එක අවම කරම ගැනීම සඳහා මම මේක පාවිච්චි කරනවා. සමහර අය කොහොමද? එහෙමද? නේද? එහෙම නෙවෙයි මේක ඇවිල්ලා නේද? ඒ වගේ අදහසක්වත් නැහැ. ආන්ගේ අදහස ඕනේ මේ ශරීර උපාදාන වෙන එක අයින් කරන්න. මේක මොකද ඇය දැන් රසාවක් කරන්නේත් නෑ, ගෙදරට වෙලා ඉන්නේ මොකක්වත් නෑ, අවුරුදු 60ක් 70ක් වෙලා මොකද කරන්නේ? මේෙන් ගිහිලා ගානවා අප්ප මාර්ගෙත් කියන එක. අමාරුවෙන් දරනවා ගාලා කලු කරගෙන දැන් මේක ඉන්න ඕන දැන් මොකද මේ? තමන්ගේ ශරීරය පිළිබඳ යථාභූත ස්වરૂපය තේරෙන්නේ නෑ. ඒකට මුහුණ දෙන්න කැමති නෑ. අන්තිමට මොකද වෙන්නේ? ටික දවසකින් ඕක දැන් එක දිගට ගා ගන්න බැරි වෙනවා. අන්තිමට දැන් කළුත් නැහැ සුදුත් නැහැ කාගේ වගේද නේද සමහර සත්තුන්ගේ වගේ වෙලා ඉතින් මේ වගේ අමාරුවේ වැටෙනවා අපේ ඇත්ත. ඒ හින්දා මේ શરીරයට ශරීරයේ හෝ දැන් ඊළඟට අපි ඇඳුම් ඇඳුම් කිව්වහමත් එහෙමයි. නේද? ඊටාම තැනට ගැළපෙන ඇඳුම් අඳින්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. සමහර ඇත්තන්ට අපි දැකලා තියෙනවා මේක කරන්න එපා කියනවා නෙවෙයි ඒක නුවණින් සිද්ධ කළ යුතුව තියෙනවා පින්නන්නේ අපි කරන හැම දෙයක්ම හරි ඉතින් මේ ඇඳුම් පිළිබඳව දැඩි ආසාවක් නැති කරගෙන කටයුතු කරනවා වයසට ගියත් මේක නවත්තන්නේ නැහැ අඩුම ගානේ සිල් ඇඳුමක්වත් හදාගන්නේ නැහැ හරියට සිල් ඇඳුමක්වත් හරියට හදාගන්නේ නැහැ ඒකින්ද මේ මේවා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරගන්න ඕන සාමාන්‍ය ජීවිතය ඇත්තම. ඒ දුරකථනයක් පාවිච්චි කරනවා. අද කාලේ මොකද වෙලා තියෙන්නේ? දුරකථනේ විලාසිතාවක් කරගෙන. නිවස විලාසිතාවක් කරගෙන. ඒක මාන්නය ඇති කරගන්න, තණ්හාව ඇති කරගන්න වැරදි දෘෂ්ටියක් තියෙනවා. මේ වගේ gedaraක වාසය කරොත් තමයි ඉතින් හරියන්නේ. තණ්හා, දෘෂ්ටි, මාන්න උපදිනවා වෙනත් නේ. ඉතින් ඒ පිළිබඳ අපි තව බොහෝ කතා කරනවා. මම හිතන්නේ මේ පටිසේවනාව පිළිබඳ හෙට දවසේ කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. එහෙනම් මොකද කොහොමද අපි මේක ප්‍රායෝගිකව යොදාගන්නේ? ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? මේකෙන් අපිට ලැබෙන ලාභය මොකක්ද? මේක ගැඹුරු අපි හිතනවට වඩා දැන් අපි අද මේක අඳුනගත්තා විතරයි. අපි හිතනවට වැඩිය ගැඹුරු හැඟීමකින් කටයුතු සිදු කරන විදිහට මගේ මානසිකාරය හැදෙන්න ඕනේ. මේකේ දැන් අපි මේක අපි මේක භෞතිකව අද හඳුනාගත්තා මොකද්ද කරන්න ඕනේ කියලා. නේද? ස්වාමීන් වහන්සේලා නම් හතරක් හතරකුත් අනිත් අය ඊට වඩා තමන් පාවිච්චි කරන සියලු දේ පාවිච්චි කරන සියලු දේ නුවණින් පාවිච්චි කිරීමයි කියලා අද දවසේ අපි දැනගත්තා කරුණුත් එක්ක නමුත් ඒත් එක්ක අපේ ඉපදිය යුතු මානසික ස්වභාවයන් මොනවද කාලයක් යද්දි මොකද වෙන්නේ ඒකෙන් හරිද කාලයක් යද්දි මොකද ඒකෙන් වෙන්නේ කියන එක අපිට හෙට දවසේ සාකච්ඡා කරගමු එතකොට අපි નિરાයාසයෙන්ම මේ පටිසේවනාව තමන්ගේ අතින් සිද්ධ වෙන සිද්ධ වෙනවා ඒක කොහොමද මගේ தත්ත්වය දැන් මොකද්ද කියලාත් බලා ගන්න විදිහත් සාකච්ඡා කරමු ඊළඟ දවසේ. ඉතින් හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන අපි කොහොමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන්න ඕනේ. මගේ సంతానගත වැඩ පිළිවෙල නිවැරදි කරගන්න ඕනේ. ඉතින් මේ අත්ත තමන් බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පහදාන් කරලා ඒ ධනෙන් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරා මං විතරක් ධර්මයේ ශ්‍රවණය කරලා හරියන්නේ නැහැ අන් අයට ධර්මයේ ශ්‍රවණය කරවන්න ඕනේ කියලා බොහොම ශ්‍රද්ධා සම්පන්න හැඟීමකින් ධර්ම දානයක් ඇති කරලා ඇති කරලා දුන්නා ඒ ඒ ධර්ම දානය තුලින් ජනිත වුණා වූ ඒ දැනුම ලබාගත් යම්කිසි කෙනෙක් මේ ලෝකයේ සුවපත්භාවයටපත් වෙනවා නම් එහෙම සුවපත්භාවයන පාවයටපත් වෙන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට මහා පිනක් ජනිත වෙනවා. ඉතින් මේ අත්තන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා දිස්ත්‍රාණ කරනවා. උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.